අවසන්තියයි. ධර්මා විශ්වාසනා සුපින්වතුනි අද ධර්මා ශාස්ත්‍රනාව සිදු කරන දේශකයන්න් වහන්සේ මාවතගම වෑ උඩ දොඩම් තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසන වාසී පූජනීය කැකනදුරේ විසුද්ධි ස්වාමීන්ද්‍රයන් වහන්සේ පින්තුනි අද ධර්මානුශාසනාවේ මාතෘකාව සියලු ධර්මයන්ගේ අනාත්ම ස්වභාවය පිළිබඳවයි සාදු සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ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 අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා සාදු සාදු සාදු මේ විලාවේ සද්ධර්ම ශ්‍රවණය කරන ලංකා වාසී ලෝක වාසී අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි පින්වන්ත මෙහෙණින් වහන්ස ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි මේ පින්වන්ත පිරිස මේ වෙලාවේ සූදානම් වෙන්නේ සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන ඒ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න. පින්වත්නි ධර්ම දානය කියලා කියන්නේ කල්ප ගානකින් සිද්ධ කරගන්න බැරි අවුරුදු දහස් ගණනකට පමණක් සීමා වෙන බුද්ධෝත්පාද කාලයකදී පමණ සිද්ධ කරගන්න පුළුවන් වටිනා කියන පුණ්‍ය ධර්මයක් ධර්ම දේශනාව ආරම්භ කළ මොහොතේ ඉඳන් ධර්ම දේශනාව ඉවර වෙන කාල සීමාව තුළ දේශකයන්න් වහන්සේට සද්ධර්මයේ ශ්‍රවණය කරන මේ පින්වන්ත පිරිසටත් අපි සියලු දෙනාගේ චිත්ත સંතානයේ සකස් වෙන්නේ අප්‍රමාණ කුසල් චිත්ත වේති රාශියක්. ඒ වගේ බොහෝ වටිනා කියන තත්වයක් මේ ධර්ම දානමේ පුණ්‍ය කර්මයකින් තියෙනවා. තව බොහෝ කාරණාවන් ධර්ම දානය තුලින් සිද්ධ වෙනවා. ඒ පිළිබඳව කරුණු කාරණා ඉස්මතු කිරීම මේ මොහොතේ නවත්වලා අපි අරමුණු කරන්නට යෙදුන සඳහන් කරන්නට යෙදුන ඒ වටිනා කියන ධර්මතාවය පිළිබඳව කරුණු කාරණා ටිකක් ඉස්මතු කරගන්නයි මේ වෙලාවේ සූදානම් වෙන්නේ. පින්වත්නි අපිට ලොකු අරමුණක් තියෙනවා. බෞද්ධ පින්නන්ට පිරිස වෙච්ච අපි සියලු දෙනාට ලොකු අරමුණක් තියෙනවා. ඒ තමයි ඊටා මික්මනින් මේ සියලු දුක්ඛ ස්කන්ධයන්ගෙන් නිදහස් වෙන එක. නේද? හැබැයි ඒ වටිනා කියන අවස්ථාව උදා කරගන්න දෙන්නේ නැති ධර්මතා දෙකක් තියෙනවා. අපේ වටිනා කියන බලාපොරොත්තුව සිද්ධ කරගන්න දෙන්නේ නැති ධර්මතා දෙකක් තියෙනවා. ඒ තමයි අපේ සිත බොහෝ බොහෝ දේ කෙරෙහි ඇලෙන ස්වභාවය තියෙනවා. ඒ වගේම තමයි බොහෝ බොහෝ දේ කෙරෙහි ගැටෙන ස්වභාවය තියෙනවා. මෙන්න මේ ඇලීම් ගැටීම් දෙක නිසා අපි බලාපොරොත්තු වෙන ඒ වටිනා කියන தත්ත්වය අපේ පැත්තෙන් නිස්මතු කරගන්න අපිට පුළුවන් කමක් ලැබිලා නැහැ. පින්වත්නි මම කිව්වොතින් ඔයත්තන්ට කුසල රම්මණයක හිත නමතගෙන මේ ලෝකයේ යථා භූත ස්වභාවය මේ ලෝකයේ තියෙන ඇත්ත ස්වභාවය යථා භූත ස්වභාවය මනසින්වත් දකින්නට කියලා මනසින් අත්විඳින්නට කියලා කිව්වොතින් මොකක් වේද? පින්නත් නේක කරගන්න බෑ නේද? හේතුව තමයි අර කලින් සඳහන් කළා වගේ මේ සිතේ සකස් වෙන ඇලීම් ගැටීම් දෙක හමුවේ අපිට බලාපොරොත්තු වෙන වැඩේ සිද්ධ කරගන්න පුළුවන් කමක් නැහැ. පින්නත් මේක හරියට මේ ඔයත් දැකලා තියෙනවනේ. අර ඉස්සර මේ ගෙවන් වල පිටියේ ඉලලා තියෙන ලොකු ඔරලෝසුවක්. ඒ ඔරලෝසුව යටින් අර නිකන් පුංචි රවුමක් වගේ දෙපැත්තට කරකැවෙන උපකරණයක් තියෙනවා. නේද? ඒත් ඒක සඳහන් කරන්නේ මම හිතන්නේ ඒ ඔර්ලෝසුවේ ඒ බට්ටා කියන නේද උපකරණය බලන්නකෝ ඒකේ ස්වභාවය. එයාට නිදහසක් නෑ. එයාට නිදහසක් නෑ කොයි වෙලාවෙත් දෙපැත්තට කරකැවි කැවි ඉන්න වෙලා. නේද? අන්න වගේ තමයි හරියට අපේ හිතත් මේ ඇලීම් සහ ගැටීම් වලින් දෙපැත්තට හරියට පැද්දි පැද්දි ඉන්නවා වගේ ඇලීම් ගැටීම් වලට යටත් වෙලා ඉන්න සිද්ධ වෙලා නේද අන්න ඒක නිසා එන්නේ තත්වයන්ගෙන් මිදලා සුවදායක තත්වයකටපත් වෙලා නිදහසේ ඉන්න පුළුවන් කමක් තියෙනවනේ නේද මේව කියනකොට ඔයත්න්ටත් ඉතින් හැඟීමක් සකස් වෙනවා අදිෂ්ඨානයක් ගන්නවා ඌ ඇත්තනේ මමත් එහෙම කරගන්න ඕනේ ඒ වගේ තත්වයකටපත් වෙන්නට ඕනේ කියලා පින්වත්නි හැඟීමක් අදිෂ්ඨානයක් සකස් වෙනවා මං හානේක කොච්චර වෙලා වයිද තියෙන්නේ පින්වත්නි මේ සියලු ධර්මයන් කෙරෙහි කලකිරීමක් ඇති වුණොත් මේ සියලු ධර්මතා කෙරෙහි කලකිරීමක් ඇති වුණොත් මොකක් වෙයිද නේද පින්වත්නි නිවැරදි කලකිරීම ඇති වුණොත් ඒ ඔය කියන ඇලීම් නෑ. ඔය කියන ගැටීම් නෑ. කෙනෙක් පින්නත් මේ කලකිරුණාට පස්සේ ඇලීම් කියන ස්වභාවය අඩු වෙනවා. හැබැයි කලකිරීම සකස් වුණාට පිරිසකට ගැටීම් කියන ධර්මතාවය සකස් වෙනවා. පින්නත් නිවැරදි කලකිරීම සකස් වෙනා නම් ඔය කියන ධර්මතාවයන් දෙකම සකස් වෙන්නේ නැහැ. ඒක තමයි අත්කාරණය. නේද? නිවැරදි කලකිරීම තුළ ඒ ගැටීම් කියන එකවත් සකස් වෙන්නේ නැහැ. ඒක තමයි වැදගත්ම දේ. අන්නේ වගේ තත්යකටපත් වෙන්න අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා. වටිනා කියන ධර්මතාවයක් තියෙනවා ඒ පිළිබඳව මෙනෙහි කරන්න. ඒ පිළිබඳව ඒ ධර්මතාවය පිළිබඳව නිවැරදි හැඟීම ඇති කරගන්න. අන්න ඒක තමයි අපි දේශනාවේ ආරම්භයේදීම සඳහන් කරන්න දෙදුනේ සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති මේ ලෝකයේ තියෙන සියලුම ධර්මතාවයන් අනාත්ම ස්වභාවයේ තියෙන්නේ අපි පින්වත්නි මේක භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනකොට පොත්පත් වලින් දකිනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දේශනා කරනකොට ශ්‍රවණය කරලා තියෙනවා එතනින් පමණක් නැවතිලා ඉන්න හදන ස්වභාවයක් තියෙනවා. නෑ පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ජීවමානව පවතින කාල සීමාවේ කල්යාණ මිත්‍ර සම්පතිය ඕනෑමටත් වැඩිය තියෙන කාලේ පින්වත්නි අපි ඒකේ ප්‍රයෝජනය ගන්නට ඕනේ. ඒක නිසා අන්න ඒ ධර්මතාවය අපේ හිතින් අත්විඳින්නට උත්සාහ කරන්න ඕනේ. අන්න එතකොට තමයි භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වෙන අනේ වටිනා කියන තැනට පින්වත්නි අපිට ළඟා වෙන්නට පුළුවන්කම තියෙන්නේ. පින්වත්නි අපි පුදුම වෙහෙසක් ගන්නවා. පුදුමාකාර වෙහෙසක් ගන්නවා. මේ ලෝකයේ තියෙන දේවල් මට ඕන විදිහට පවත්වන්න මගේ වසඟයට ගන්න මං කැමති විදිහට පවත්වන්න අපි පුදුමාකාර වෙහසක් ගන්නවා. හොඳට කල්පනා කරන්න නැද්ද කියලා. උදේ නැගිට වෙලාවේ ඉඳන් ඈ නිින්දට යනකම් කාල සීමාවේ නිදහසේ තමන් හිත දිහා බලන් ඉන්න කෙනෙකුට කාරණේ අවබෝධ වෙනවා. ඇත්ත නේ මේ කියන්නේ. අපි උත්සාහ කරන්නේම මේකට නේ කියලා පින්නත් මේ පිළිබඳව අවබෝධය සකස් වෙනවා. ඒ විදිහට අපිට ඕන විදිහට සියලු දේවල් පවත්වන්න උත්සාහ කරනකොට පිනත්නි හේතුඵල ධර්මයට අනුව හේතුන් අනුව ඒ දේවල් සිද්ධ වෙනකොට අන්නේ පිළිබඳව අපි ඇලීම සකස් වෙනවා. දැන් අපිට ඕනකම තියෙනවා මේ මට ඕන විදිහට මේ දේවල් පවත්වන්න කැමැත්තක් තියෙනවා. හේතුන් අනුව ඒ දේ සිද්ධ වුණාට පස්සේ අන්න ඒ පිළිබඳව අපේ කැමැත්තක් ඇති වෙනවා. නේද? හොඳට කල්පනා කරන්න. කැමැත්ත තිබුණත් ඒ දේ එහෙම නොවුනුතින් මොකද වෙන්නේ? අන්න ගැටීම සකස් වෙනවා. නේද? ඔන්නෝග තමයි සිද්ධ වෙන්නේ පින්වත්නි. හ්ම්. ඒ වගේ අපේ මේ හිත නිරන්තරයෙන්ම මෙන්න මේ කාරණාවේ ගැලිලා තියෙනවා. ඔන්නතනින් ගැළගෙන තමයි භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ වටිනා කියන ධර්මතාවයේ ඉස්මතු කරලා දෙන්නට යෙදුනේ පින්වත්නි මේ කාරණය පිළිබඳව සම්බුදු පියාණන් වහන්සේ සූත්‍ර පිටකය පුරාවටමත් බොහෝ සූත්‍ර ගණනාවක් දේශනා කළා තියෙනවා මේ අනාත්ම ධර්ම ස්වභාවය පිළිබඳව අංගුත්තර නිකායේ දසක නිපාතේ සචිත්ත වර්ගයේ සූත්‍රයක් සඳහන් වෙලා තියෙනවා මේ පින්නන්ත පිරිස ඊටාම හොඳින් දන්න සූත්‍රයක් ගිරිමානන්ද සූත්‍රය දස සංඥා අන්තර්ගත වෙලා තියෙන ගිරිමානන්ද සූත්‍රයේදී මෙන්න මේ කාරණාව ඊටාම මනවින් නිස්මතු කරලා දක්වනවා අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉති පටිසංචික්කති චක්කුං අනත්තා රූපානත්තා සෝතං අනත්තා සද්දා අනත්තා ගානං අනත්ත ගන්ධා අනත්ත ආදී වශයෙන් පින්වත්නි මෙන්න මේ ආයතන 12 පිළිබඳව මෙනෙහි කරන්න කියනවා මෙන්න මේ ආයතන 12 පිළිබඳව එහි අනාත්ම ස්වභාවය පිළිබඳව මෙනෙහි කරන්නට කියනවා භාග්‍යතුන් වහන්සේ මේ පින්වත්නි නැති දෙයක් ඇති කරගන්න කියනව නෙමෙයිනේ මේ ලෝකයේ සත්‍ය වශයෙන්ම පවතිනා වූ ධර්මතාවයක් තමයි අපිට මේ අත්දකින්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්ට යෙදුනේ. මෙන්න මේ ආයතන 12 පිළිබඳව යනාත්ම ස්වභාවය මෙනෙහි කරන්න කියලා ගිරමානන්ද සූත්‍රයේ සඳහන් කරනවා. ඊළඟට තව සූත්‍රයක් තියෙනවා සංයුත්ත නිකායේ. සංයුත්ත නිකායේ සලායතන වර්ගයේ සලායතන සංයුත්තේ අනාත්ම සූත්‍රය කියලා. ඒ සඳහන් කරනවා පින්වත්නි අතීත අනාගත රූපය අනාත්මයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. අතීතයේ යම් රූපයක් තිබුණද අනාගතයේදී යම් රූපයක් පහළ වීමට තියනවාද? මේ සියලු රූපයන් අනාත්ම ස්වභාවයේ තියෙන්නේ කියලා. භාග්‍යතුන් වහන්සේම සඳහන් කරනවා අතීත රූපය එහෙම අනාත්ම නම් අනාගත රූපය එහෙම අනාත්ම නම් වර්තමාන රූපය ගැන කවර කතාවක්ද? එහෙනම් වර්තමාන රූපයත් අනාත්ම ස්වභාවයේ තියෙන්නේ කියලා සඳහන් කරනවා. ශ්‍රොතවත් ආද ශ්‍රාවකයා අන්නේ පිළිබඳව මෙනෙහි කරලා මේ ධර්මයන්හි කලකිරීම සකස් කර ගන්නවා කියලා. නිවැරදිව ඒ ධර්මයේ ආයතනයන් පිළිබඳව අනාත්ම සංඥාව අත්දකින්න කෙනාට වෙන්නත් කලකිරීම ඇති කර ගන්නව නෙමෙයි. කලකිරීම කියන දේ ඇති වෙනවා. ඒ වගේ රූපේ හිම ශබ්දය ගන්ධය රසය ස්පර්ශය ධර්මයේ මේ සියල්ල පිළිබඳව එහෙම මෙනෙහි කරන්න කියනවා අතීත අනාගත විදිහට මෙනෙහි කරනකොට ඔවුනේ මේ කනාත්මයි එසේනම් වර්තමානයේ මේ පවතින මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කෙරෙහි කාරණා කතාවක්ද කියලායි භාග්‍යවතුන් වහන්සේ කරුණ විශ්මතු කරලා තියෙන පින්වත්නි. ඒ කෙරෙහි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා නිවැරදිව මෙනෙහි කිරීමෙන් ඇත්තනේ මේ සියලු ධර්මතාවයන් අනාත්ම ස්වභාවයේ තියෙනවා කියලා පින්වත් කරුණාව අවබෝධ කරගන්නවා. හ්ම්. එහිම පින්වත්නි සඳහන් කරනවා මේ අභ්‍යන්තර ආයතනය පිළිබඳව ඇස කන නාසය දිව ශරීරය මනස ඒ පිළිබඳවත් ඒ විදිහටම මෙනෙහි කරන්න. හ්ම් අන්නේ විදිහට මෙනෙහි කරන කෙනාට ඇත්තනේ මේවා මගේ වසඟේ පවත්වන්න බෑනේ අනාත්ම ස්වභාවයේ තියනවානේ කියන කාරණේ තමාගේ පැත්තෙන් ප්‍රත්‍යක්ෂ වෙනවා කියන කාරණේ භාග්‍යතුන් වහන්සේ කරුණිස්මතු කරන්න තියදුනේ පින්වත්නි තවත් තියෙනවා සංයුත්ත නිකායේ කන්ද වර්ගයේ කන්ද සංයුත්තේ අනාත්ම සූත්‍රය සංයුත්ත නිකායේ ඛණ්ඩ වර්ගයේ ඛණ්ඩ සංයුත්තේ අනාත්ම සූත්‍රය. එහි සඳහන් කරනවා සම්බුදු පියාණන් වහන්සේ යම අනාත්මද ඒ කෙරෙහි නුඹේ ආශාව කැමැත්ත දුරු කළ යුතුයි කියලා. මේ පින්වත්නි සම්බුදු පියාණන් වහන්සේ සාමීන් වහන්සේ නමකට දේශනා කරන්න තියෙන්නේ. යමක් අනාත්මද ඒ කෙරෙහි නුඹේ යම් කැමැත්තක් ආශාවක් තියෙනවද ඒ දුරු කළ යුතුයි කියලා. ඉතින් ඒක මේ මෙච්චරයි කිව්වේ පින්වත්නි. ඔන්න ඔය ඊටාම කෙටියෙන් කරුණු ඔය ටික විතරේ සඳහන් කරේ මේ පින්වත් ස්වාමීන් වහන්සේට. ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා එහෙමයි ස්වාමීන් වහන්සේ මට කාරණේ වැටුණා කියලා. මහාන ඔබට කොහොමද කාරණේ වැටුනේ? හ්ම් කොහොමද කාරණේ වැටුනේ කියලා කියනවා. ස්වාමීනි මේ රූපය අනාත්මයි. ඒ රූපය කෙරෙහි මගේ ආශාවක් තියෙනවා නම් ඒක දුරු කරගත යුතුයි. මේ වේදනාව අනාත්මයි. ඒ වේදනාව පිළිබඳව මගේ කැමැත්තක් තියෙනවා නම් ඒ කැමැත්ත ආශාව දුරු කළ යුතුයි. රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ පංච පාදානස්කන්ධෙහිම යම් ඒවා අනාත්ම ස්වභාවයේ තියෙන්නේ කියලා වැටෙනකොට වැටෙනම නම් එහි කැමැත්තක් කොහොමද සකස් වෙන්නේ නැහැ පින්වත්නි. ඒ පිළිබඳව නිවැරදි අනාත්ම ස්වභාවය ඉස්මතු වෙන නම් එහි කැමැත්ත ආසාව හීන වෙලා යනවා. මේ බලන්නකො පින්වත්නි. ගිරිමානන්ද සූත්‍රයේදී ආයතන 12 කින ඒ අනාත්ම ස්වභාවය දකින්න කිව්වා. ඊළඟට අනාත්ම සූත්‍රයන්හිදී අභ්‍යන්තර බාහිර ආයතනයන් පිළිබඳව නැවත ඊ අනාත්ම ස්වභාවය දකින්න කියනවා. ඊළඟට මේ සූත්‍ර ධර්ම දේශනාව වේදී සඳහන් කරන්නේ පංච පාදානස්කන්ධය පිළිබඳව ඊ අනාත්මය දකින්න කියලා. පින්වත්නි අනත්ත ලක්ෂණ සූත්‍රයේදී නැවත භාග්‍යතුන් වහන්සේ කටු සඳහන් කරනවා. ඇයි මම මේ මේ අනාත්ම ධර්මතාවය පිළිබඳව සූත්‍ර පිටකයේ සඳහන් වෙලා තියෙන සූත්‍රයන් ඉස්මතු කරලා දක්වන්නේ පින්වත්නි ඒ සූත්‍ර හොඳට කරුණු විමර්ශනය කරලා අවශ්‍ය වැඩේ කරගන්න. එක සූත්‍රයකින් බැරිනොතින් තව සූත්‍රයකින් හරි කරුණු අවබෝධ කරගන්න. අනත්තලක්කන සූත්‍රයේදී පින්වත්නි කරුණු සඳහන් කරනවා රූපය අනාත්මයි ය ආබාධ පිණිස වේ. මේ රූපය කියන එක අනාත්මයි. ඒක නිසා මේ ආබාධ පිණිස වේ. එය රූපය ආත්මනම් Tamanට පුළුවන්කම තියෙන්න ඕන කැමැති විදිහට පවත්වන්න. මේ රූපේ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා පිනත් අපිට අපි කැමැති විදිහට පවත්වන්න අපි කැමති විදියට පවත්වන්න පුළුවන්කම තියෙන්න ඕන. නෑ ඒක එහෙම නෙමෙයි. මේ රූපය අපිට ඕන විදියට පවත්වන්න පුළුවන්කමක් නෑ. වේදනාව සංඥාව සංස්කාරයේ මේ පංච පාදානස්කන්ධයම අන්නේ ස්වභාවී තියෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ කර්ම සඳහන් කරනවා. පින්වත්නි දැන් ඔය ආයතන පිළිබඳව ඊළඟට පංච පාදානස්කන්ධය පිළිබඳව ওই විදිහට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මේ මේ විදිහට එකකින් බැරි නම් තවත් එකක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ මොකකින් හරි පින්වත්නි වැඩේ සිද්ධ කරගන්න දැන් මම ඔයත්න්ට කෝ ආයතන පිළිබඳව අනාත්මය දකින්න එහෙම බැරනම් පංච බාධානස්කන්ධය පිළිබඳව අනාත්මය දකින්න උත්සාහ කරන්න පින්වත්නි එහෙමත්ම බැරි නම් මේ නාම රූප දෙක පිළිබඳව හිත කය පිළිබඳව එහි තියෙන අනාත්ම ස්වභාවයත් දෙන්න දැන් මේ සියල්ල මොකද්ද මේ කොටස් කොටස් වශයෙන් දැක්වි මේ සියල්ල එකයි පින්වත්නි ආයතන වශයෙන් පංච පාදානස්කන්ධ වශයෙන් නාම රූප දෙක වශයෙන් සියල්ල මේ හිත කය දෙක වෙන කිසිවක් නෙමෙයි වෙන කිසිවක් නෙමෙයි ඔය කුමන වූ ආකාරයකින් අපිට අවබෝධ කරගත යුතු වන්නේ මේ අනාත්ම ස්වභාවයමයි පින්වත්නි මේ අපි බොහෝ දිනාට මේ අනාත්ම සංඥාව පිළිබඳව තියෙන හැඟීම අඩුයි. ඒ වටිනාගෙන ධර්මතාවය පිළිබඳව දීලා තියෙන වටිනාකම් අරි පින්වත්නි දැන් මම ඔයත්න්ගෙන් අහුවතින් මේ අනිත්‍ය සංඥාව පිළිබඳව අනිත්‍ය හැඟීම පිළිබඳව නේද? ඒ පිළිබඳව නම් බොහෝ දෙනා දන්නවා බොහෝ දෙනා සාකච්ඡා කරනවා කතා කරනවා. පින්වත්නි ඒකත් දකින්නේ ඒ අනාත්ම සංඥාව පිළිබඳව අපිට හැඟීම තියෙන්නේ මෙන්න මේ විදිහටනේ නේද? මේ කොයි වෙලාවක හරි යමක් කිසියම් දෙයක් කැඩිලා බිඳිලා paludu වෙලා ගියාට පස්සේ අන්න අපි කියනවා අනිත්‍යයිනේ එහෙම කියන්නේ නේද අර කැඩිලා බිඳිලා paludu වෙලා යන මොහොතක් වෙනවද අන්නේ වෙලාවට තමයි අපි කියන්නේ අනිත්‍යයිනේ එහෙම පින්නත් නේ අපි කරුණ සඳහන් කරන්නේ එහෙම නැත්නම් කවුරු හරි මැරුණට පස්සේ අනිත්‍යයිනේ එහෙම පින්නත් නේ සම්බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ශාසනය අනිත්‍ය කියන්නේ නම් පින්වත් නියෝකනේ නෙමෙයි. ඊට එහා ගිය ඊටහා ගිය ධර්මතාවයක් අනිත්‍ය ස්වභාවය කියලා කියන්නේ. මේ නාම රූප දෙකේ පින්නතින් දැන් ඔයත් දන්නවනේ. මේ නාමය කියන කොටස එහෙම නැත්නම් සිත කියන කොටස අපි ගමුකෝ. මේ සිතේ මේ පැවැත්ම කොහොමද කොපමණද? ඔයත් දන්නවා චිත්තක්ෂණය කියන කාල සීමාව. එතකොට රූපේ රූපේ චිත්තක්ෂණ 17යි කියලා මේ පින්නන්ත පිරිසොන්දට අහලා තියෙනවා. පින්වත්නි නාමයන්හි පැවැත්ම එක චිත්තක්ෂණයයි වේගින් ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනවා මං කියන්නේ පුළුවන් නම් ඒක වෙනස් කරන්න පුළුවන් නම් චිත්තක්ෂණයකට වඩා අඩු කරන්න පුළුවන් නම් චිත්තක්ෂණයකට වැඩියෙන් එහා පවත්වන්න රූප කලාපත් එහෙමයි චිත්තක්ෂණ 17යි පුළුවන් නම් චිත්තක්ෂණ 17කට එහා තියන්න පුළුවන් නම් චිත්තක්ෂණ 17කට වඩා අඩුවෙන් පවත්වන්න පින්වත්නි අපිට හිතන්නවත් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අන්න අනාත්ම ස්වභාවය. දැක්කද? නාම ධර්මයන්හි රූප ධර්මයන්හි අනාත්ම ස්වභාවය. පින්වත්නි ඒවා ඒවාට ඕන විදිහට සකස් වෙනවා අපිට කරන්න කිසිම දෙයක් බෑ. කරන්න දෙයක් ඇත්තේම නෑ. පුළුවන් කමක් ඇත්තේ නෑ. අන්න ඒකයි අනාත්ම ස්වභාවය කියලා කියන්නේ. පින්වත් නොයේ ගැඹුරුම අවස්ථාව. නාම රූප ධර්මයන්හි ඒ අනාත්ම ස්වභාවය ඔය ගැඹුරුම අවස්ථාව ඊට මෙහා ඉඳගෙන ටිකක් අපි කතා කරමුකෝ නේද ඒක ගොඩ ගැඹුරු වැඩි නම් ඊට මෙහා ඉඳගෙන අපි කතා කරමුකෝ දැන් අපි කියනවා මේ අනිත්‍යයි අනිත්‍යදී දුකයි කියලා කියනවා නේද දැන් ඔය අනිත්‍යදී කැඩලා බිඳලා පරිදු වෙලා ගියාට පස්සේ නේද? ඒවා එහෙම ඒ ස්වභාවයටපත් වෙනාට පස්සේ අපිට මේ හිතේ දුකක් සකස් වෙනවා. අපිට මේ හිතේ දුකක් සකස් වෙනවා. මං අහන්නේ දැන් ඒතෙන්දිම අපි කියනවා දුක්දේ අනාත්මයි කියලා. අනිත්‍යදී දුකයි දුක්දේ වනාත්මයි කියලා කියනවා. නේද? මං අහන්නේ ඇයි ඔය අනිත්‍ය දේ අනිත්‍ය වුණාට පස්සේ දුක සකස් වෙන්නේ ඇයි? ඇයි මේ ඔය හිතේ දුක් සකස් වෙන්නේ? දුක සකස් වෙන්නේ ඒක මට ඕන විදිහට පවත්වන්න බැරි වුණා. මට ඒක මම කැමති විදිහට තියාගන්න බැරි වුණා. මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. අන්න ඒකයි ඔය හිතේ දුක. පුළුවන් නම් ඔයත් ඔය ඔයත් ඔය කියන්නේ මම පණ වගේ ආදරේ කියලා නේද? ලොකු හැඟීමකින් ඉන්නේ. හ්ම් මම කියන්නේ පුළුවන් නම් මැරෙන්න නොදී තියාගන්නකෝ. නේද? <laughs> ඒක කරන්න පුළුවන් කමක් නැහැ පින්නන්නේ. අන්න ඒකයි අනාත්ම ස්වභාවය. අන්න ඒකයි අනාත්ම ස්වභාවය. දුක්දී අනාත්මයි. මේ අනිත්‍ය දේ දුකයි දුක්දී අනාත්මයි. මට පුළුවන් කමක් නැහැ. මට ඕන විදිහට මේවා පවත්වන්න. නේද? දැන් අපි කෙනෙකුට කියනවා දැන් සමාධිය නැති කෙනෙකුට එකපාරටම මේ සමාධිය නැති කෙනෙකුට ඉන්දවල අපි කියනවා සමාධිය ඇති කරගන්න කියලා. පින්නක්නි පුළුවන්කමක් ලැබෙයිද? නෑ පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. ඇයි පින්නක්නි හේතු නෑ. හේතු සකස් කරලා නෑ සමාධිය සකස් වීමට අදාළ හේතු නෑ එතන හේතු සකස් කරලා නෑ. එහෙම ඒ සමාධිය දැන් පුරුදු කරලා නැති කෙනෙකුට එකපාරට සමාධිය ඇති කරගන්න කිව්වොත් ඒක කරන්න බැරි වෙයි. පින්නත් එහෙම කරන්න පුළුවන්කමක් තිබුණා නම් අන්න ආත්ම ස්වභාවයට වැටෙනවා. නේද? ඒ සමාජය කියන්නේ ධර්මතාවයක්. ඒක මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කමක් නෑ. ඒක සකස් වෙන්නේ පින්නත් නේ හේතුන්ට අනුව. හේතු තිබුණා නම් අන්නේ ධර්මතාවය එතන සකස් වෙනවා. හේතු සකස් කරනකොට ඒ ධර්මතාවය එතන සකස් වෙනවා. අපිට තියෙන්නේ හේතු සකස් කරන එක විතරයි. දැන් අපි තව කෙනෙකුට කියනවා එයාට සමාධිය තියෙනවා. අපි ආට කියනවා මේ සමාධිය ටික කරගන්න කියලා. නේද? එයාට අපි කියනවා සමාධිය ඇති කරගන්න කියලා. අන්‍ය එකපාරටම සමාධිය ඇති කරගන්නවා. එතකොට අන්නේ සමාධිය ඇති කරගත්ත කෙනාට හිතෙන්නේ මම ඒක කරා කියලා. මම සමාධිය ඇති කරගත්ත කියලා. ඒකත් හරිද කාරණේ නෑ පින්වත්නි එයාට ඒ සමාධිය කියන ධර්මතාවය ඇති කරන්න පුළුවන් කමක් නෑ එයාට පුළුවන්කම තියෙන්නේ ඒ සමාධිය ඇතිවීමට අදාළ කලින් යම් හේතු සකස් කරලා තිබුණාද අන්න ඒ හේතු ටික නැවත සකස් කිරීම විතරයි ඒ ඉන්නේ අන්නේ කාරණේ පින්වත්නි අවබෝධ කරගන්න ඕනේ නේද දැන් මෙහෙම හිතමුකෝ දැන් අපි කෙනෙක්ගෙන් අහනවා මේ බත් කිව්වද අපි එහෙම කෙනෙක්ගෙන් අහනවා මේ බක්ති උපත කියලා. එතකොට කියනවා මේ ඔව් මං බක්ති වුණා. එහෙම කියන්නේ පින්නත්. ඇත්තම යාට බත් වෙන්න පුළුවන්ද? එහෙම වුමත් ඔව් කියලා කියයි. නෑ පින්නත් බත් වෙන්න පුළුවන්. බත් ඉදවන්න පුළුවන් කමක් නෑ. මොකද්ද කරන්න පුළුවන්? බත් ඉදවීමට අවශ්‍ය කරන හේතු ටික සකස් කිරීමයි යා කරන්නේ. නේද? අවශ්‍ය කරන දර ටික පිළියෙල පිළිවෙල කරලා නේද? ඒ අවශ්‍ය කරන භාජනයක් අරගෙන ඒ අවශ්‍ය කරන හාල් ටික ඒවා පිරිසිදු කරලා ඒ ලිපේ තිබුණ කියලා ගිනි ඇවිලුවට පස්සේ පින්වත්නි අන්න ඒ ගින්නත් එක්ක අවශ්‍ය කරන හේතු ටික සකස් වෙනවා. බතේ දෙනවා. නැතුව මේ මේ බත් ඉදවන්න පින්වත්නි කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ. අන්න ඒක ධර්මතාවය. එහෙම පුළුවන්කමක් තියෙනවනම් බත ඉදවන්න පුළුවන්කමක් තියෙනවනම් යාට එයාට මෙහෙමත් පුළුවන්කම තියෙනවනේ. එයා ඒ බත් වින භාජනය ගාවට ගිහිල්ලා කියන්න මේ අර හේතු ටික සකස් නොකර බති දේවා බති දේවා කියලා කියපු ගමන් බති දෙන්න ඕනේ. දෙයිද මං අහන්නේ? දෙන්නේම නෑ. වෙන්නේම නෑ පිටනත්නේ. ඒ වගේම තමයි එයා නම් මේක කරන්නේ බත් ඉදවන එක. යාට ඕනකම තියෙන මම බත් ඉදවන්න එපා කියලා. අර හේතු ටික ඔක්කොම සකස් කරලා අඩුවක් නැතුව බත ඉදවීමට අවශ්‍ය කරන සියලු හේතු ටික සකස් කරලා එතෙන්ට ගිහලා කියනවා මේ බත ඉදෙන්න එපා. බත ඉදෙන්න එපා කියලා. ඉදෙන්න නැතුව තියෙද? වෙන්නේම නෑ පින්වත්නි. අන්න ඒ අන්නේ ස්වභාවයයි අපි අවබෝධ කරගන්න ඕනේ. නේද? අන්න එතනම අපි දැන් අහනවා මේ ඔය බටි දෙන්න ලිපට ගින්දර දැම්මද? ඔව් මම ලිපට ගින්දර දැම්මා. ඔව් ලිපට ගින්දර දැම්මා. පින්නතුනි හොඳට බලන්න අපිට පුළුවන්කමක් තියෙන දේ ගින්න නැති කරන්න අපි දේ ගින්න නැති කරන්නේ නෑ අපි මොකද්ද කරේ ඒ ලිපට අවශ්‍ය කරන දර ටික දර ටික බත් වෙන අවශ්‍ය කරන ඉන්ධන මොන හරි අවශ්‍ය නම් ඒ ටික ඒ වගේ ගිනි කූරක් එහෙම ගහලා එතෙන්ට කිට්ටු කරා අන්න එතකොට මොකද උනේ ඒ ගින්න ඒ ගින්න ඇවිලුණා. පින්නත් අවශ්‍ය කරන හේතු ටික සකස් වුණාට පස්සේ ඒතන ඵලයේ සකස් වුණා. ගින්න ඇති වුණා. දැන් ඒ ඒ කෙනා නම් ගින්න ඇති කරේ පින්වත්නි. එයාට පුළුවන්කම තියෙන්න ඕන ළඟට ගිහිල්ලා දැන් ලිපේ ගිනි ඇවිල්ලා තියෙන හොඳට එයාට පුළුවන්කම තියෙන්න ඕන මේ ගින්න නවත්තන්න ඕන ගින්න නවතින්න ගින්න නිවෙන්න එහෙම කියනකොට ගින්න නවත්තන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. ගින්න නිවන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. මං අහන්නේ එහෙම කිව්වොත් වැඩේ වෙයිද? වෙන්නේම නැහැ. වෙන්නේම නැහැ. ඔය ලිපේ ගිනි අමුලවන්න අපි දැන් ගිනි කූරක් ගහනවනේ. ගිනි කූරක් ගහනවා. ගිනි කූර ගැහුවට පස්සේ ගිනි පෙට්ටියේ ගින්නක් සකස් වෙන වෙතනින් පේනත් නේ. මං අහන්නේ ගින්න ඇති කරේ අපිද? නෑ අපි ඒ ගින්න ඇති කිරීමට අවශ්‍ය හේතු සකස් කරා විතරයි. ගිනි පෙට්ටිය සහ ගිනි කූර එකට තදින් ස්පර්ශ කිරීම කරා අපි. අන්න ඒ දේ කරා. ඊට පස්සේ ගින්න සකස් වුණා. ඒ අන්න ඒ වගේ එහෙම ඒ ගින්න යානම් සකස් ක්‍රියාවට පුළුවන්කමක් තියෙන්න ඕනේ. ගිනි පෙට්ටියේ ගිනි කූර අරගෙන ඒ අදාළතන තදින් ස්පර්ශ කරද්දී ගින්නක් ඇති නොවේවා කියලා ප්‍රාර්ථනා කරොතින් ගින්න ඇති නොවී තියෙන්න ඕනේ. ඇති නොවී තියෙන්නේ ගින්න ඇති වෙනවා. එහෙම පින්වත්නි අන්නේ වගේ මෙනෙහි කරන්න ඕනේ. මේ මේ ධර්මතාවයන් පිළිබඳව මෙනෙහි කරන්න ඕනේ. මේ කිසි දෙයක් මට ඕන විදිහට පවත්වන්න බෑ. මගේ වසඟයට ගන්න බෑ කියන කාරණය පින්වත්නි අපි කල්පනා කරගන්න ඕනේ. අන්නේ වගේ පින්වත්නි මේ හිතේ සකස් වෙන කෙලෙස් ධර්මයන් අපි මුලින් සාකච්ඡා කරේ අපිට අපි වැඩි කරගන්න දෙන්නේ නැති ප්‍රධාන ධර්මතාවයන් දෙකක් ඇලීම් සහ ගැටීම් එහෙම නැත්නම් කෙලෙස් ධර්මයන් පිටතින් ඔය කෙලෙස් ධර්මයනුත් මේ හිතේ සකස් වෙනවා ඔය හිතේ සකස් වෙනවා ඔය කෙලෙස් ධර්මයන් නේද කල්පනා කරන්නකෝ රූපයක් පිළිබඳව රූපයක් පිළිබඳව සුභ සංඥාවෙන් මෙනෙහි කරෝතින් මොකද වෙන්නේ මේ පැත්තේ නේද පින්වත්නි ඇලීම කියන එක සකස් වෙනවා. ඒ ඇලීම කියන එක අන්න සකස් වෙනවා. ඔය ඇත්තද ඔය ඇලීම සකස් කරේ? සකස් කරගත්තේ නෑ. ඔය ඇත්ත අදාළ හේතු සකස් කරා. මොකක්ද අදාළ හේතුව? රූපය පිළිබඳව අයෝනිසෝ මනසිකාරයෙන් එහෙම නැත්නම් සුභ සංඥාවෙන් මෙනෙහි කරා. අන්න මේ මෙනෙහි කිරීමේ ප්‍රතිඵලයක් විදිහට මේ පිළිබඳව කැමැත්තක් ආශාවක් ඇලීම අන්නේ දේවල් සකස් වෙනවා පින්වත්නි. අන්න ඒකනේ වාග්දුණාන්ති දේශනා කළේ. නේද? මොකද්ද? හ්ම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ඔන්න ඔය தත්ති ඇති කරගන්න එපා. මහා විනාශයක්. චක්කුණා රූපං දිස්වාන නනිමිත්තක් ගාහි හෝති. නනුනිමිත්තක් ගාහි හෝති. අනේකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. මොකද්ද මේ කිව්වේ? ඇහින් රූපයක් දැකලා ඒ පිළිබඳව නිමිති ගන්න එපා. අනු නිමිති ගන්න එපා. එහෙම වුණොත් මහා විනාශයක් අන්න ඒකයි භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ පින්වත්නි. මොකද්ද මේ කිව්වේ? මොකද්ද මේ කිව්වේ? ඒ ඇලීම, කැමැත්ත, ආසාව, තණ්හාව ඇති වීමට අදාළ හේතු සකස් කරන්න එපා කියන එකයි කිව්වේ. රූපේ දිහා රූපේ දිහා බලලා ඒ නිමිති ගන්න එපා. ඒ අනුනිමිති ගන්න එපා. අන්නේ කාරණාවයි භාග්‍යතුන් හේතු සකස් කරන්න එපා කියන එකයි මේ පින්වත්නි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ආයම්තුෙන් විශේෂ කාරණයක් නෙමෙයි අන්න එහෙම බලන්න ඕනේ නේද? පින්වත්නි දැන් අපි කිව්වා නේද අපි කර්ම සදාහන් කරන්නට යෙදුනා කුමන හෝ ආකාරයෙන් දැන් අපිට ඕන කරලා තියෙන්නේ මේ වටිනා කියන ධර්මතාවය පිළිබඳව කරුණ අවබෝධ කරගන්නනේ. එතකොට මේ වටිනා කියන මේ අනාත්ම ධර්මතාවය සකස් කරගන්න ආයතන වශයෙන් බලන්නට පුළුවන්. එහි තියෙන අනාත්ම ස්වභාවය. අපි කලින් සඳහන් කළා වගේ මේ ස්කන්ධ පංචකය පිළිබඳව ඒ අනාත්ම ස්වභාවය අත්දකින්න පුළුවන්කම තියෙනවා. එහිමත්ම බැරි නම් මම අවසාන වශයෙන් සඳහන් කළා මේ නාම රූප දෙක පිළිබඳව අදුම ධර්මයේ මෙනෙහි කිරීමක් කරන්න අනාත්ම වශයෙන් දකින්න දකින්න උත්සාහ කරන්න කියලා. පින්වත්නි දැන් ওই විදියට මේ නිදහසේ එක්තැනක වාඩි වෙලා මේ හිත කය දෙක පිළිබඳව ටිකක් මෙනෙහි කරලා බලන්නකෝ. මං මේ හිත කය දෙක පිළිබඳව ටිකක් මෙනෙහි කරලා බලන්නකෝ. ඇත්තටම මේ හිත කියන එක මට මම කැමති විදියට මේ හිත සකස් වෙනවද? මට ඕන විදියට මේ හිත තියනවද? මට ඕන විදියට මේක පාලනය කරන්න පුළුවන්ද කියලා උදේට ටිකක් කල්පනා කරලා බලන්නකො හොඳට මෙනෙහි කරන්නකො ඉඳගෙන. හ්ම්. ඒ වගේම තමයි මේ රූපය කියන එක පිළිබඳව රූපයත් නාම ධර්මයේ එහෙම නැත්නම් සිත පිළිබඳවත් ඒ විදිහට මෙනෙහි කරන රූපය පිළිබඳව ඒ විදිහට මෙනෙහි කරලා බලන්නකො ඇත්තටම මම මේ හිතන් ඉන්න විදිහට මේ රූපය මට ඕන විදිහට තියෙනවද මගේ වසඟයට ගන්න පුළුවන්ද මට ඕන දේවල් කරන්න පුළුවන්ද කියලා පිනක් හොඳට මෙනෙහි කරලා බලන්න බලන්න ඕනේ. නිවැරදිවම මෙනෙහි කරන කෙනාට පින්වත්නි මුල් අවස්ථාවේ මෙන්න මේ වගේ වැඩක් සිද්ධ වෙනවා. පින්වත්නි තරහක් ඇති වෙනවා. තරහක් ඇති වෙනවා. එයාට ඇති වෙන හැඟීම තමයි. දැන් මේ සිත පිළිබඳ, රූපය පිළිබඳව ඒ අනාත්ම ස්වභාවය අත්දැකීමින් ඉන්න උත්සාහ කරනවනේ. එතකොට එයා හිත අරගෙන ටිකක් කල්පනා කරලා බලනවා මේක මට උණු විදිහට පවත්වන්න පුළුවන් දෙයක් කියලා හොඳට මෙනෙහි කරලා බලනවා. පින්නත් බලන්නකෝ එහෙම ටිකක් නිදගෙන මේ හිත ඇත්තම මේ කියන විදිහට භාගතුන් වහන්සේ කියන විදිහට අනාත්මයිද කියලා මෙනෙහි කරන්න දැන් මේ උත්සාහ කරනවනේ බලන්නකෝ විනාඩියක් යන කලින් මොකද වෙන්නේ කියලා. පාඩි වෙන්නේ හිතට කරුණු කාරණා සඳහන් කළා මේ මම මේ දැන් වාඩි වෙන්නේ මේ හිත භාග්‍යතුනාංශ කියනවා මේ හිත අනාත්ම අනාත්ම ස්වභාවයේ පවතින්නේ මට දැන් ඒක අත්දකින්න ඕනේ ඒකටයි මම දැන් මේ වාඩි වෙන්නේ දැන් මම මේ පිළිබඳව මෙනෙහි කරන්නයි සූදානම් වෙන්නේ කියලා දැන් මෙනෙහි කරනවා පින්නත් වැඩි වෙලාවක් යන ගියේ නෑ මොකද වෙන්නේ හිත ලෝකයේ පුරා හිත ලෝකේ පුරා විසිරීලා ගිහිල්ලා හිතේ අනාත්ම ස්වභාවය පිළිබඳව තව මොන කතාද බොහෝ දුර යන්න අවශ්‍ය නැහැ ඔය කාරණේ මැතිනේ පොඩ්ඩක් හොඳින් මෙනෙහි කරන්න කෙනාට ඔය කාරණේ මැතිනේ මොකද වෙන්නේ මට ඕනකම තියෙනවා හිත එක තැනක තියාගෙන අත්‍තරම මේ කියන විදිහට මේ හිත අනාත්ම ස්වභාවයේද පවතින්නේ කියලා අවබෝධ කරගන්න මට ඇත්තටම ඕනකම තියෙනවා හැබැයි වාඩි වෙලා විනාඩියක්වත් ගියේ නැහැ හිත මෙන්න විසිරෙන්න. එයා කලින් අරමුණු කරපු කැමැති දේවල් අකමැති දේවල් මෙන් ඒවම ඒවම ඒවම පස්සේ දුහන ස්වභාවය. ඒවම මෙනෙහි කරන ස්වභාවය මෙන්න නැවත විස්මතු කරලා දෙනවා. අන්න හිතේ ස්වභාවය මට බොහෝ වෙහසක් ගන්න ඕනේ. ඒ தත්යෙන් මිදෙන්න වෙනස් නේද? ඒ වගේම හිතගෙන මෙනෙහි කරලා බලනවා. මේ දැන් මම සාමාන්‍ය ලෝකේ ජීවත් වෙනකොට මේ අපි තර අපිත් එක්ක තරහකාරයෙක් ඉන්නවා කියන්නකෝ. කලින් එයා පිළිබඳව අපි වැරදි විදියට මෙනෙහි කරලා එහෙම නේද අයෝනිසෝ මනසිකාරයෙන් අපි ඒ පටිඝ නිමිත්ත කියලා ගන්න ඒ කෙනා කියලා හිතමුකෝ. එතකොට ඒ එයා පිළිබඳව ඒ විදිහට මෙනෙහි කරලා මෙනෙහි කරලා දැන් මතක් වෙන මොහොතෙත් මොකද වෙන්නේ? පුදුමාකාර තරහක තිබිලක් සකස් වෙනවා. හැබැයි මේ විදිහට සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයක් ශ්‍රවණය වෙනකොට හැඟීමක් ඇති වෙනවා එයා කොච්චර වැරදි කරත් කමක් නැහැ මට කොච්චර හානියක් කරත් කමක් නැහැ මට උන මගේ හිත අරිගස්ස ගන්නනේ මට උන මගේ හිත අරිගස්ස ගන්න ඒක නිසා මං එයාත් එක්ක තරහ වෙන්නේ නැහැ මං එයාට වෛර කරන්නේ නැහැ කියලා පින්වත්නි ඔය සිත්වල සිතුවිලි ඇවිල්ලා නැද්ද ඕනෑ තරම් ඇවිල්ලා තිනවා මම මගේ හිත හතික හරි ගස්ස ගන්න ඕනෑ කියලා. මං හන්නේ ඒ සිතුවිල්ල ඒ විලාවේ ඇති වුණා. ඊට පස්සේ මොකද වුනේ? <laughs> කල්පනා කරන්නකෝ. මම තවත් තරහ සිතුවිලි ගන්නෑ. මං කේන්ති ගන්නෑ කියලා දිස්ත්‍රාණ ගත්ත මොකද වුනේ? නෑ පින්නත් අර තරහ කිනව මතක් වෙනසන මාත්‍රේම නැවතත් අර පහුගිය හේතු මතක් කළ දක්වන ස්වභාවය තියෙනවා. මං හිතට කියනවා මට එපා මට ඕව මෙනෙහි කරලා දෙන්න එපා මම හිතන්න කැමති නෑ කියලා නැමෙති නැමෙති කියලා දෙවි බලන්න හිත අපිට වන් දෙන විදිය පිනත් නෝය හිත වැත්තන්ගේ නම් ඔය හිත ওই වැත්තන්ට ඕන විදිහට පාලනය කරන්න වසින්ගීට ගන්න පුළුවන් කමක් තිබුණා නම් අර එක මොහොතක පුළුවන්කම තියෙන්න ඕනේ නෑ මතක් කරන්න මට මතක් වෙන්නත් එපා නේද මට තරහ හිතවිලි එන්නත් එපා කියලා හ්ම් ඒ වගේම තමයි පින්වත්නි අපි කලින් කැමැත්තෙන් අරමුණු කරපු දේවල් පිළිබඳව මේ හිත ඒවම ඒවම අරමුණු කළ දෙන ස්වභාවය තියෙනවා. මං මං කියනවා මට දැන් එහෙම එපා. මට ඒ වගේ මට ඒ ඒ කැමති දේවල් එපා. මට ඕන මගේ හිත පිරිසිදු කරගන්න. එහෙම අදිෂ්ඨාන ගනිද්දි පින්නත් මොකද වෙන්නේ මේ? අරමම ඒ දේවල්ම කැමැත්තෙන් බැඳී ගියපු දේවල්ම නැවත නැවත නැවත නැවත ඉස්මතු කළ දක්වන ස්වභාවය මේ හිතේ තියෙනවා. හොඳට කල්පනා කරලා බලන්න පින්වත්නි ඒක තමයි මේ හිතේ ස්වභාවය ඔය හිත ගැන පින්වත්නි හ්ම් ඔය හිත ගැන එතකොට කය ගැන කය ගැන පින්වත්නි ඒත් එහෙමම තමයි හොඳට මෙනෙහි කරා නම් හොඳට මෙනෙහි කරා නම් මේ ලැබිලා තියෙන කය අර අපි කලින් සඳහන් කළා වගේ ගිරිමානන්ද සූත්‍රයේදී එහෙම ආයතන වශයෙන් හරි කමක් නෑ එහෙම නැත්නම් පංචපාද අනාත්ම සූත්‍රයෙන් සඳහන් වෙන විදිහට පංචපාදානස්කන්ධය පිළිබඳව හරි කමක් නැහැ. එහෙම අරගෙන මේ රූපේ අනාත්ම ස්වභාවය ඉස්මතු කරගන්න උත්සාහ කරන්න ඕනේ. පින්වත්නි මේ ඇහි තියෙන අනාත්ම ස්වභාවය හ්ම් එතකොට බාහිර රූපේ පිළිබඳව තියෙන අනාත්ම ස්වභාවය මේ කනේ තියෙන අනාත්ම ස්වභාවය ශබ්දයේ තියෙන අනාත්ම ස්වභාවය අන්නේ විදිහට පින්වත්නි මෙනෙහි කරන්ට මෙනෙහි කරන්නට පින්වත්නි උත්සාහ කරන්න ඕනේ. නේද? අන්න එහෙම මෙනෙහි කරන කෙනාට අන්න එහෙම මෙනෙහි කරන කෙනාට පින්නක් නිසෙලාම තරහක් එනවා. මේ ඔය පිළිබඳව ටික ටික මෙනෙහි කරගෙන යනකොට තරහක් එනවා. ඉස්සෙල්ලාම සිද්ධ වෙන වැඩි තරහක් වෙනවා. පින්වත්නි තරහ මේ ළඟේ මුහුදේ පනින්න ජීවිතය නැති කරගන්න බෙල්ලවල දාගන්න එහෙම එහෙම තරහක් නෙමෙයි පින්වත්නි. කලකිරීමකට හා සමාන තරහක් දෙයියේ නේ කියලා වගේ සිතුවිල්ල සකස් වෙන්නේ මම මම එයි මම මේ මම පිළිබඳව මේ කලකිරීමකින් හිටියේ එහෙම සිතුවිලි පින්නන්නේ මේ හිත දෙයියනේ මම කියලා දෙයක් කරන්නේ නෑනේ මට ඕන විදිහට මේක පවත්වන්න බෑනේ මගේ වශයෙන් ගන්න බෑනේ කියන කාරණාව පින්නත් යන පැහැදිලි වෙනවා රූපය ගැන හිතද්දි දැන් මම මේ මේ රූපය අරමුණු කරගෙන මේ රූපය මගේ මගේ කියලාගෙන හිටියා මේ හිත මගේ මගේ කියාගෙන හිටියා. පින්වත්නි මේ රූපය කිසියම්ම තැනකදී මට ඕන විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අඩුම තරමේ පින්වත්නි මේ රූපේ සිද්ධ වෙන වැඩපිළිවෙල වැඩපිළිවෙල පිළිබඳව ඇත්තන්ට නිවැරදි අවබෝධයක් තියෙනවද? නෑ. ඇහැ තියෙනවා. ඇහැ තියෙනවා. ඔහි බාහිර රූපේ පේනවා. මොකද්ද වෙන්නේ කියලාත් අඩුම තරමේ අපි දන්නේ නෑ. මේ ක්‍රියාවලිය මොකද්ද කියන එකවත් පිළිබඳව අපිට පින්නක් අවබෝධය නෑ. එහෙමයි. එතකොට පින්වත්නි අන්න එහෙම මේ නාමකය රූපකය පිළිබඳව එහි තිරණාත්ම ස්වභාවය මෙනෙහි කරනකොට එයාට පින්වත්නි දෙයනේ මේ දෙකම මට ඕන විදියට නෑනේ. සම්පූර්ණ මගෙන් පිට මේ වැඩපිළිවෙලක් නේ. අන්න එහෙමයි කරුණ සම්ම හැඟීම් හැඟීම් සකස් වෙන්නේ. එතකොට අන්‍යයට හැඟීමක් එනවා මේ රූපේ මේ නාමය මට ඕන විදිහට පවත්වන්න බෑ. මට ඕන විදිහට නෙමෙයි මේක තියෙන්නේ. එතකොට මම මොකද කරන්නේ? කොහොම මම කවුද? මම මොකද්ද මේ වෙනකන් කළේ? අන්න පින්නත් නිකල කිරීම සකස් වෙනවා. අන්න නිවැරදි කල කිරීම කියන්නේ ඒකට. අන්න ඒ මම පිළිබඳව එහෙම නැත්නම් මේ නාමකය, රූපකය පිළිබඳව නිවැරදි කල කිරීම කියලා කියන්නේ ඒකට. හ්ම්. පින්නත් නේ මම මෙහෙමනම් දැන් මෙච්චර කාලයක් ඉතින් හිටියේ මගේ මම මේ රූපකය නාමකය මට ඕන විදිහට පවත්වන්න බැරි නම් අනේ මේ බාහිර අය ගැන කවරනම් කතාවක්ද බාහිර අයගේ හිතකය ගැන කවරනම් කතාවක්ද ඒ අයට ඒ අයගේ මේ නාමකය රූපකය පාලනය කරන්න බැරුව තියදී මං කොහොමද යාළගේ නාමකය රූපකය පාලනය කරන්නේ අන්න පින්වත් නිවැරදි හැඟීම අන්න නිවැරදි අනාත්ම සංඥාව මම කොහොමද අඩුම තරමගේ දරුවෙක්වත් මට ඕන විදිහට පවත්වන්නේ කියන එක පිළිබඳව නිවැරදි සිහිය. පින්න යන්න ඇතහැරීම කියන එක අත්හැරීම කියන එක අනේ අන්න ඒ හැඟීම නිවැරදි හැඟීම සකස් වෙන්න පුළුවන්කම පුළුවන්කම තියනවා නෙමෙයි පින්න පුළුවන්කම තියනවා ඒක හැමම සිද්ධ වෙනවා. ඒ ඒකයි කිය භාග්‍යතුන් වහන්සේ මේ දේ කරන්නේ කරන්න බැරි නම් කියන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවනේ පින්වත්නි. ඒ මම කිව්වා කියලාත් පින්වත්නි මේ මේක විශ්වාස කරන්න එපා. ඔයත් ඔයත්ගේ පැත්තෙන් මේක ප්‍රත්‍යක්ෂ කරගන්න ප්‍රත්‍යක්ෂ කරගන්න උනන්දු වෙන්න ඕනේ. ඉතින් පින්වත්නි අපිට අර අපි කලින් සඳහන් කරා වගේ මේ හිතල නොඑක් නොඑක් ආකාරයේ බලාපොරොත්තු තියෙනවා. අන්න ඒ බලාපොරොත්තු ටිකෙන් ටික ටිකෙන් ටික අඩු වෙමින් අඩු වෙමින් යයි. මේ මේ සියල්ල මේ මේ සියලු ධර්මතාවයන් මගේ වශයෙන් පවත්වන්න බෑ කියන ඒ හැඟීම ටිකෙන් ටික ටිකෙන් ටික සකස් වීගෙන යදී පිළිතුර තියෙන බලාපොරොත්තු පිළිබඳව දැඩිව ඒවා ග්‍රහණය කරගන්න යන හතන ස්වභාවය ලැබුණු තින් හොඳයි කියන වගේ ලැබුණු තින් බාර ගන්නවා කියන වගේ හැඟීමෙන් පමණක් සීමා වෙන්නට මේ වටිනා කියන ධර්මතාවය අපිට ඉඩ හසුරලා බාදලා දෙනවා. ඒක නිසා ඒ ඒ වගේ වටිනා කියන ධර්මතාවයක් තියාගෙනයි පින්වත්නි මේ අපිට මේ වගේ දෙයක් ලැබිලා නැහැ වගේ අපි ඉන්නේ. ඒ තරම් වටිනා කියන ධර්මතාවයක්. අනිත් එක තමයි පින්වත්නි මේක අපි කවරදාකම හරි අපේ පැත්තෙන් ඉස්මතු කරගන්න ඕනේ. කප්දාහරි මේක අපේ පැත්තෙන් නිස්මතු කරගන්න ඕනේ නිවන් දකින මොහොතේ මාර්ගසිත ඵලසිත සකස් වෙන වෙලාවේ පින්වත්නි මේ සියලු සංස්කාර ධර්මයන්හි අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයන් අපි අත්විඳින්නට ඕනේ නේද? අන්නේ අතරිනුත් මේ ආත්ම ධර්මතාවය පිළිබඳව අපි ලොකු හැඟීමක් අපේ පැත්තෙන් ඇති කර ගන්න ඕනේ. පින්වත්නි මේ මේ පුංචි කාල සීමාවේදී මේ අනාත්ම ස්වභාවය කරන්නේ කොහොමද? හැල් ප්‍රබල හැඟීමක් විදිහට මගේ පැත්තෙන් ඇති කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි කරුණු සඳහන් කළේ නෑ. ඒ ඒ එහෙම මේ මේ වෙලාවේ අපි උත්සාහ කරේ මෙහෙම දෙයක් තියනවා කියලා පෙන්වන්න විතරයි කර්ම ඉස්මතු කරන්න විතරයි ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා නැවතත් ධර්ම දේශනාවකින් මෙන්න මේක මේ වටිනා කියන ධර්මතාවය පැත්තෙන් කොහොමද සකස් කරගන්නේ කියන එක ප්‍රායෝගිකව මේ පින්නන්ත පිළිසෙට කරුණු සඳහන් කරලා දෙන්න. ඒක නිසා මේ කෙටි කාල සීමාවේදී මේ කාරණාවන් ශ්‍රවණය කරලා පුංචි හරි සිහියක් ඇතුණා නම් ඒකමයි වටින්නේ. ඒකත් ඇති. ඒක නිසා පින්නොත් මේ උන්වයේ සිහිය ඉස්සරහට අරගෙන යන්න අපි උත්සාහ කරමු. මේ කාරණා පිළිබඳ ප්‍රායෝගිකව කරුණු සඳහන් කරන්න අනාගතයේදී බලාපොරොත්තු වෙනවා. ඒක නිසා අපි මේ පින්නන්ත පිළිසට ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරනවා මේ කාරණාවන් ටික ශ්‍රවණය කරලා මමත් මගේ පැත්තෙන් මේ හැඟීම ඇති කරගන්න ඕනේ කියලා සිතවිල්ලක් සකස් වුණා නම් ඒ සඳහා ශක්තිය ධෛර්යය විරිය වාසනාව ප්‍රඥාව ලැබේවා කියලා මේ පින්නන්ත පිළිසට අපි ප්‍රාර්ථනා කරනවා තී පූජනීය කැකනදුරේ විසුද්ධි ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැමදෙනා සාදු නමක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු පින්තුනි ඔබට පුළුවන් ජාතික ගුවන් විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක් සඳහා දායකත්වය ලබා ගන්නට එසේනම් 0112697143 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි